භාවනාව පිළිබඳව අපි මේක ප්‍රථමයෙන් බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්නට යෙදුණා. අවසාන වශයෙන් එහිදී භාවනාව පිළිබඳව හඳුනා ගැනීමේදී සතිපට්ඨාන භාවනාවේහි කායානුපස්සනාවට අනුරූපීව බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් අප සාකච්ඡා කළා. අවසාන වශයෙන් එහිදී අපි හඳුනා ගන්නට යෙදුනේ ඒ දස අසුභයන් පිළිබඳව එමත් නැතිනම් අපි අර මృతදේහයක් පිළිබඳව ඒ කර්මස්ථානයේ වැඩිම පිළිබඳව තමයි විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුනේ. එෙහිදී ප්‍රධාන වශයෙන්ම උද්දුමාතක, විනීලක, විපුබ්බක, එවැගේම විචිද්දක, විකායිතක, එවැගේම විචිත්තක, හත විචිත්තක, ලෝහිතක, පුලවක, අට්ටික කියන මේ ආකාරයන්ට මලසුරක් අතහැර දැමුවාට පසුව ක්‍රමානුකූලව ඒ මල සිරුර ඇටසැකිල්ලක් බවට පත් වෙලා සුණු බවට පත් යනකම් ඒ අරමුණු කරගෙන අපිට භාවනාව දියුණු කිරීම පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් එහිදී හඳුනා ගන්නට යෙදුණා. පින්නතුනි මේ භාවනාව මේ ආකාරයට સિદ્ધ කරනකොට ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මේ කයෙහි පවත්නා නිස්සාරත්වය, සාරාපගත බව පිළිබඳව හොඳින් ග්‍රහණය කර ගැනීම. ඉතින් මේ භාවනාවම සමතේ පැත්තට බරව සමතේ පැත්තට මුල් වෙන විදිහටත් කෙනෙකුට सिद्ध කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි පසුගිය දේශනාව තුළදී ප්‍රධාන වශයෙන්ම අරමුණු කරන්න තියදුනේ එහිදී අසුබය දුර වෙන විදිහට මේ කයෙහි අනාත්ම සංඥාව ප්‍රකට වෙන විදිහට මේ මානසිකාරය පවත්වන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව. මේ භාවනාවම යම් යෝගාවචරයෙකුට පුළුවන්කම තිබෙනවා සමතය පැත්ත මුල් කරගෙන උනත් සිද්ධ කරන්නට. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු වෙන විදිහට සිද්ධ කරන්නට. එෙහිදී ප්‍රධාන වශයෙන්ම නිමිති ග්‍රහණය කර ගැනීම, ඒ වගේම ඒ අපි නිමිති ග්‍රහණය කර ගැනීමේදී අපි මනස ඒ ඔස්සේ පිහිටවිය යුතු ආකාරයන් පිළිබඳව අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා. වර්ණ වශයෙන්, ඒ වගේම ලිංග වශයෙන්, ඒ වගේම දිසා වශයෙන් අපි කොහොමද නිමිති ග්‍රහණය කරගන්නේ කියන කරුණු පිළිබඳව එහිදී අපි තේරුම් ගත යුතුයි. ප්‍රධාන වශයෙන්ම මෘතදේහයක් පිළිබඳව බලනකොට එහි වර්ණ වශයෙන් කෙනෙකුට පුළුවන් එහි නිමිති ග්‍රහණය කරගන්නට. ඒ වගේම ඒ මෘතදේහයේ සංදි වශයෙන් ඒ කියන්නේ දැන් අපි ගත්තහම මේ ඇඟිලි ආදී තැන්වල ඉඳලා මේ අතක මේ වැලිමිට සංදිය ඒ වගේම මෙතන උරස් සංදිය ඒ වගේම මේ නැමෙන තැන් තියෙනවානේ. අන්නේ නැමෙන තැන් ආදී දේවල් මුල් කරගෙන සංදි වශයෙන් පවා නිමිති ග්‍රහණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම උඩ දිශා යට දිශා වශයෙන් ග්‍රහණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ ශරීරයේහි උස් තැන්, ඒ වගේම පහත් තැන් පිළිබඳව නිමිති ග්‍රහණය කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට අපිට අසුබය පිළිබඳව නිමිති ග්‍රහණය කර ගැනීමත් මේ එක නිමිත්තක මේ විදිහට ස්ථාන පිළිබඳව සලකා බලමින් නිමිති ග්‍රහණය කර ගැනීම පවා සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ ඒ අවස්ථාවන් වලදී අපේ මනසට ඒ නිමිති උපුටා ගැනීම වැටහෙන ආකාරය වෙනස් ස්වරූපයන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි ගත්තාම උද්දුමාතක කියන සංඥාව අරගෙන බැලුවොත් ඒ උද්දුමාතක කියන අතහැර දමන ලද සොහනේ හැර දමන ලද මృతදේහයක් දිහා බලාගෙන අපි භාවනා කර්මස්ථානය දියුණු කරන්නට පටන් ගන්න කෙනාට ඒ භාවනා කර්මස්ථානය ඒ සමතය චිත්ත සමතය ප්‍රධාන වන විදිහට දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට යම් ආකාරයකින් අර මృతදේහය පිළිබඳව එයා නිමිති ග්‍රහණය කර ගැනීමේදී අර මේ කයෙහි අනාත්ම සංඥාව වඩා ප්‍රකට කරගන්න පැත්තට මානසිකාරයේ පවත්වන්නේ නැතිව අර රූපය පිළිබඳව දකිමින් එහි නිමිති වශයෙන් හොඳට මනසට උපුටා ගනිමින් එයා ඒ දේ දිහා බලාගෙන හිත ප්‍රගුණ කිරීම තමයි එතනදි සිද්ධ කරන්නේ. ඒකට අර බාහිර වෙන වෙන අරමුණු වලට හිත යන්නේ නැතිව අර අසුබ අරමුණ තුළම හිත පිහිටා සිටින්නට පටන් ගන්නවා. ඒකට මේකේ ස්වභාවය තමයි පින්නතුනේ අපට ප්‍රථම ධානයේ දක්වාම මේ දස අසුබයන් තුළ අපිට හිත අරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. සමත වශයෙන් මේ භාවනාව સિદ્ધ කරනකොට නැතිනම් අර අනාත්ම සංඥාව ප්‍රකට වෙන පැත්තට මානසිකාරය පවත්වන්නේ නැතිව අපි සමතය චිත්ත සමතය මුල් කරගෙන මේ භාවනාව වඩනවා නම් එයාට මේ භාවනාව මුල් කරගෙන ප්‍රථම ධානය දක්වාම තමන්ගේ මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි එතනදී එයාගේ මානසිකාරය හුදෙක්ම අය අර අරමුණ උද්ග්‍රහණය කර ගැනීම පිළිබඳව තමයි පවතින්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා භාවනාවක් කරනකොට සමත භාවනාවක් සිදු කර ගැනීමේදී එහි අපිට පහළ වෙනවන නිමිති උද්භාග නිමිති, පටිභාග නිමිති ආදී පහළ වෙනවා. එතකොට මේ අසුබ භාවනාවේදී උද්භාග නිමිති, පටිභාග නිමිති ආදී පහළ වෙනවා. දැන් විනීලක නිමිත්ත ගත්තාම අර ඉදිමේ නිල් පැහැයට ගියපු ඒ මృతදේහය දිහා බලාගෙන එයා භාවනා භාවනා කරනවා. එතකොට ඒ ශරීරයේහි අර සංදි වශයෙන් ඉදිමී ගිය ස්වરૂප විදිහට ඒ වගේම ඇස් කුහර, කන් කුහර, ඒ ආදී ලෙස පවතින ඒ ස්වභාවයන් විනිශ්චය කරමින් හොඳින් Tamanගේ මනසට ඒ නිමිත්ත උපුටලා දීලා තිබ්බහම එයාට පුළුවන්කම තියෙන අර නිමිත්ත තුළම හිත රඳවා පවත්වා ගන්නට. එතකොට දැන් අපි විචිද්දක හෝ විස්ථායිතක හෝ මලසිරුරක් අරගෙන බැලුවාම අපිට අර පූයා වැగిරෙන එහෙන් මෙහෙන් කෑලි කඩාගෙන කන කාපු මృతදේහයක් දකින්න පුළුවන්කම තියෙන ඉතාලම අප්‍රසන්න මට්ටම. ඒකට මේකෙදී උද්භාග නිමිත්ත අපි ගත්තාම, ඒ කියන්නේ අපි මනසට උපුටා දෙන නිමිත්ත ගත්තාම ඒක බොහොම භයානක ස්වරූපයෙන් වැටහෙන ඒ වගේම කෙනෙකුට සාමාන්‍යයෙන් අපි මේ මට්ටමින් කතා කරනකොට නම් කෙනෙකුට හිත නොගන්න මට්ටමක වෙන්නත් පුළුවන්. මොකද නිමිති සංඛ්‍යාත භාවය අපි ඇති කරගන්නේ අර ඊටාම අසුබ වුණ තැනකනේ. නැත්නම් හිතකෙහි ගන්ධය එකත් එක්කම එහි ස්වභාවය සමහර වෙලාවට අතින් අපිට ස්පර්ශ කරන්න වෙන අවස්ථා තියෙනවා. එහි නිමිති ග්‍රහණය කරගන්නට ගියාම. ඉතින් මේ ආකාරයට මේ නිමිති දිහා බැලුවහම ඒ සමත නිමිත්තක් හැටියට අපි උද්ඝ්‍රහණය කරගන්නේ ටිකක් අර භයානක පිළිකුල් ස්වභාවයේ දරන ඒ බඳු ආකාරයේ නිමිත්තක් තමයි හිතට ගන්නෙ. ඒකට නැවත නැවත ඒක පරිකරම කරනකොට ඒ නිමිත්ත අරගෙන හිත පුරුදු කරනකොට ඒ තුලින් පුළුවන්කම තිබෙනවා ප්‍රතිභාග නිමිත්ත කරා යන්නට. ඒ කියන්නේ අර ඒ නිමිත්ත සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙලා ප්‍රතිභාග නිමිත්ත පහල කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට ප්‍රතිභාග නිමිත්ත අර මට්ටමින් නෙමෙයි පහල වෙන්නේ. කියන්නේ අර බොහෝ අසුබ නිශ්චිත ස්වභාවයෙන් නෙමෙයි පහල වෙන්නේ. ප්‍රතිභාග නිමිත්ත පහල වෙන්නේ පින්තුනේ. අර පිළිකුල් සහගත මට්ටම හෝ හිතේ වඩාත්ම අර භයානක ස්වરૂපයන්ගෙන් ඇතිවන සත්‍යයන්ගෙන් නිමිති නැතිව ඒක මධ්‍යස්ථ මට්ටමකින් තමයි ඒ නිමිති පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට නිල් පාට වගේ සම්පූර්ණ සිරුරක් විදිහට. ඊට පස්සේ කොටස් අඩු වුණ යම් සිරුරක් විදිහට. එහෙම නැතිනම් ඇටසැකිලි මාත්‍රයක් විදිහට. එහෙම නැතිනම් ඒ ඒ සම්දි මට්ටමින් කැඩී බිඳී ගිය සිරුරක් විදිහට ඒ වගේ ආකාරයන්ගෙන් තමයි පටිභාග නිමිති පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට උද්භාග නිමිත්ත අර පවතින නිමිත්තනේ අපි ග්‍රහණය කරන්නේ. හැබැයි පටිභාග නිමිත්ත මනසින් උපුටා ගන්න දෙයක් නිසා ඒක ටිකක් වෙනස් ස්වරූපයක් ගන්නවා. මෙන්න මේ ආකාරයට පින්නතුනේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. උද්භාග නිමිති සහ පටිභාග නිමිති උපදෝගෙන ඒ අනුව හිතේ අර්පණා සමාධිය උපදවන තැන දක්වා ප්‍රථම ධානය උපදවන තැන දක්වා දියුණු කරන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව බොහෝ විස්තර විශේෂයෙන්ම කතා කරන්නට අවකාශය සලසාගන්නේ නැහැ. ඒකට හේතුව මේ භාවනාවේහි ප්‍රධානතම භාවනා වැඩසටහනේ ප්‍රධානතම අපේක්ෂාව වෙන්නේ ගිහි ඔබට භාවනාව පිළිබඳව ගෘහ ජීවිතයක ඉඳගෙන කොහොමද මේක දියුණු කරන්න කියන එක සිදු කිරීමේදී. නමුත් කායानुපස්සනාව ගැන කතා කරනකොට අපිට දස අසුබ පිළිබඳව කතා කරන්නට වෙනවා. ඒ වගේම ඒ භාවනාව ඔබට ප්‍රායෝගිකව පුරුදු කරනවා නම් ඒකටත් යම් හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි ඒ ඔබට කයේ අනාත්ම සංඥාව මුල් කරගෙන අර උපචාරාර්පණා මට්ටමේ ධානයකට යන්නේ නැතිව අර කයේ අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන විදිහට ඒ භාවනාව පිළිබඳව හඳුන්වා දෙන්නට යෙදුණා. එතකොට මේ ආකාරයෙන් අපි කතා කරපු මේ විෂය පරාසය හඳුන්වාගන්නේ කායානුපස්සනාව කියලා. ඒ කියන්නේ කයෙහි කයානුව පවත්වනු ලබන සිහිය. ඉත කයෙහි කය අනුව පවත්වනු ලබන මේ සිහිය අපි යම් ආකාරයකින් කෙනෙක් පවත්නවා නම් මේ කයෙහි පවතින අනාත්ම ලක්ෂණය මේ කයෙහි පවතින යථා ස්වභාවය ඒ ඔස්සේ අපිට මනාව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි මේක බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා මේ කයෙහි කයානෝදියතු සිහිය ගොඩක් අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරනවා. එතකොට මේ භාවනාව ගැන අපි මූලික අවධානය යොමු කරනකොට අපිට සූත්‍ර පිටකය තුළ බොහෝ තැන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ කරුණු සමුදාය විග්‍රහවන. කායගත සති සූත්‍රය, ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයන්ගෙදී ඊට පස්සේ මේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයන්ගේ කායගත සතිය පිළිබඳව වෙනමම විග්‍රහ වන කරුණෝස්සේ අපිට වෙනම පැහැදිලි කරගන්නට සංයුක්තයන් ඔස්සේ කරුණ පැහැදිලි කරගන්නට පින්නතනේ අපිට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් කායානුපස්සනාව අපිට විශේෂයෙන්ම භාවිත කළ යුත්තේ ඇයි? කායානුපස්සනාව කියලා කියන්නේ අපි කයෙහි කයානුව පවත්වනු ලබන සිහියක්. කයෙහි කයානුව පැවැත්විය යුත්තේ පින්නතුනි සිහිය ලෝකේ අපේ ආශ්‍රව කෙලෙස් ධර්මයන් බොහෝ කොට පවතින්නේ රූපය අරඹය රූපය අරමුණු කරගෙන තමයි කෙලෙස් ආශ්‍රව ධර්මයන් පවතින්නේ. රූපය මම කියන තැනක රූපය මගේ කියන තැනක රූපය මගේ ආත්මයයි කියලා අල්ලගන්න තැනක අන්න ඒ විදිහට තමයි අපි හැම වෙලාවකදීම මේ කය ග්‍රහණය කරගෙන ඉන්නේ මේක අල්ලගෙන ඉන්නේ. අන්න එහෙම කය ග්‍රහණය කරගෙන අල්ලගෙන ඉන්න තැනක බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව අපිට දේශනා කරන්නේ මේ කය කියන තැනින් මිදෙන්නට. ඒ වගේම ඒ තුලින් ගිහිල්ලා රූපයෙහි හට ගැනීම සහ වැයවීම දැකලා රූපස්කන්ධය තුලින් නිදහස් වන්නට. යම් කිසි කෙනෙක් කායानुපස්සනාව දිනු කරනවා නම් කායानुපස්සනාව තුළින් පින්නතුනේ රූපය පිරිසිදු දකින්නට පුළුවන්කම තිබෙනවා. රූපස්කන්ධය පිරිසිදු දකින්න පුළුවන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ස්කන්ධ වශයෙන් දේශනා කරනකොට රූප රූපේ තමයි මුලින් විග්‍රහ කරන්න තියෙන්නේ. ඒ වගේම සතිපට්ඨානය දේශනා කරනකොට කායානුපස්සනාව තමයි මූලික වශයෙන් දේශනා කරන්න තියෙන්නේ. වෙනතුනේ ඇයි මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ මේ විදිහට රූපය පිළිබඳව මුලින් විග්‍රහ කරන්නට යෙදෙන්නේ. රූපය පිළිබඳව මෙහෙම මුලින් විග්‍රහ කරන්නට යෙදෙන්නේ තියෙන්නේ රූපය පිළිබඳව අපට අවබෝධ කරගන්නට අවශ්‍ය වන්නේම රූපය පිළිබඳව අද දවසේදී අපේ සංයෝජන පවතින නිසා. රූපය ඇසුරු කරගෙන රූපය අනුව තමයි සිතේ පවතින සංයෝජන ධර්ම වැඩිපුරම පවතින්නේ. අන්න ඒ නිසාම තමයි අපි රූපය පිරිසිදු දැක්ක යුත්තේ. රූපයේහි යථා ස්වභාවය දැක්ක යුත්තේ. රූපය ඇත්ත ඇති හැටියට ප්‍රගුණ කළ යුත්තේ. ඒ හින්දා තමයි ස්කන්ධ වශයෙන් විභාග කළත් රූපය මුලින් විභාග කරන්නේ. ඒ වගේම සතිපට්ඨාන වශයෙන් දේශනා කළත් රූපය පිළිබඳව මුලින් පිරිසිදු දැකීම ගැන කතා කරන්නේ. ආයතන වශයෙන් කතා කළත් මුලින් රූපායතන ධර්මයන් පිළිබඳව කතා කරන්නේ. ඒ නිසා මේ රූපය පිළිබඳව වඩන මේ මානසිකාරයේ පින්නතුනේ අපි නිරන්තරයෙන්ම පුරුදු කළ යුතුයි. මේ කය අනුව බලන මේ සිහියට කියනවා කායගත සතිය කියලා. එතකොට කායගත සති සාත සහගතා කියලා කියනවා. සැප සහගත කාය කායගත සතිය කියලා. මේක සැප සහගතයි. සැප සහගතයි කියලා කියන්නේ මේක අර කාමාදී ධර්මයන්ගේ පැත්තට වැටෙන්නේ නැතිව සිතේ උපදවා ගනු ලබන ඒකාග්‍රතාවය තුළින් සහ සිතේ උපදවා ගන්න ලබන යථාර්ථ ඥානය තුළින් උපදින සැපය තුළ වාසය කරන්නට පුළුවන් යම් කිසි කෙනෙක් කායගත සතිය තුළ වාසය කරනවා. ඒක ඒකාන්ත ප්‍රණීතතර සුඛයක්. ඒක අර කාම සැපයත් එක්ක සංසන්දනය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ඒක විමුක්ති සුඛයත් එක්ක සංසන්දනය කරන්නට පුළුවන්කම තියෙනවා. යමෙක් කායගත සතිය වඩන්නේ නැත්නම් ඒක නා නිවන වඩන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් කායගත සතිය වඩන්නේ නැත්නම් එයා අමෘතය වළඳන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ නිසා අපිට මේ කායගත සතිය අපේ ජීවිතය තුළ බොහොම ඉක්මනින් ප්‍රකට කළ යුතු ප්‍රගුණ කළ යුතු දෙයක්. වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට අපි හිත අරගෙන යන්න ප්‍රථමයෙන් අපි මේ කායානුපස්සනාව පිළිබඳව තමයි පින්නතුනේ අපි වඩා සිහිය පිහිටව ගන්නට ප්‍රධාන වශයෙන්ම ප්‍රගුණ කරන්නට ඕනේ. වේදනානුපස්සනාව පිළිබඳව අපි අරගෙන බැලුවොත් එහිදී වේදනාව ප්‍රගුණ කර ගැනීමේදී වේදනාව ප්‍රකට කරගන්න අපිට නුවණක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි මේ කය දිහා බලාගෙන කය සංවේදනාවන් පිළිබඳවම හිතනවා මේ කකුල වේදනාව හරි ඔළුවේ වේදනාවක් හරි අපිට දැනෙන යම් වේදනාවක් ගැන හිතලා අපි වේදනාව ගැන හිතුවා කියලා එපමණකින්ම මේ දුකයි දුකයි කියලා හිතුවා කියලා ඒක වේදනානුපස්සනාවක් කියන්නේ නැහැ. මොකද මේ වේදනාව කය වෙලා, කය මම වෙලා, ඒක පුද්ගලයෙකුගේ වෙලා හම්බෙන තැනක ඒක නිවැරදිව කායानुපස්සනාව වඩන තැනක් බවට පත් වෙන්නේ නැහැ. වේදනානුපස්සනාව වඩන තැනක් බවට පත් වෙන්නේ නැහැ. වේදනානුපස්සනාව වඩන තැනක් බවට ඒක පත්වන්නට නම් අපිට සිද්ධ වෙනවා ඒ වේදනාව අරමුණු කරගෙන ප්‍රධාන වශයෙන්ම භාවනාව ඉදිරියට අරගෙන යන්න. ඉතින් අපි ඉදිරි භාවනා වැඩසටහන් වලදී වේදනානුපස්සනාව පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් සංක්ෂිප්තයක් විදිහට අද දවසේදී භාවනා වැඩසටහනේදී ප්‍රධාන වශයෙන්ම මේ කායානුපස්සනාවෙහි තියෙන වැදගත්කම තමයි මූලික වශයෙන්ම පැහැදිලි කරන්නට අදහස් කරගත්තේ. ඒ වගේම භාවනා කිරීමේදී බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ ගැන භාවනා කරගෙන යනකොට ඇතිවෙන කම්මැලිකම, ඒ වගේම භාවනා කරගෙන යනකොට ඇතිවන නිදිමත නිදිමත ගතිය, ආනාපාන සති ආදී භාවනාවන් සිද්ධ කරනකොට ඊටාම ඉක්මනින් නිදිබර ගතියටපත් වීම. ඒ පිළිබඳව කීප දෙනෙක්ම විමසා තිබුණා. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ අද දේශනාවේදී ඒ කරුණු කාරණා මගහරවා ගන්න කොහොමද කියන දේත් එක්කම පැහැදිලි කරන්නට කියලා කල්පනා කළේ. වටිනා සූත්‍ර දේශනාවක් වෙනතුනේ අපට දකින්න පුළුවන්කම තිබෙනවා අංගුත්තර නිකායේ මේ සූත්‍ර දේශනාවේ නම තමයි පචලායන සූත්‍රය. එතකොට පචලායති කියලා කියන්නේ පින්නතුනේ මේ නිදිකිරා වැටෙනවා කියන එක. නිදිකිරා වැටෙනවා. එතකොට මේ මේක භාග්‍යතුන් වහන්සේ භග්ගේසු විහෙරති සුංසු මාර්ගෙයි. එතකොට මේ සුංසු මාර්ගීර පර්වතයේහි බගුරට සුංසු මාර්ගීර පර්වතයේහි දේශකලා වනේ වැඩ වාසය කරනවා ඒ මුව උයනක මිගදායක වැඩ වාසය කරනවා. එතකොට මේ කාලෙදී මුගලන් මහරහතන් වහන්සේ මගධ ජනපදයේහි කල්ලවාල මුත්ත ගාමේ කල්ලවාල මුත්ත කියන ගමෙහි මුගලන් තෙරුන් වහන්සේ වැඩ ඉන්නවා මුගලන් තෙරුන් වහන්සේ භාවනා කරනවා උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා හිටියේ නැහැ. එතකොට මේ උන්වහන්සේ භාවනා කර කර ඉන්නකොට පචලාය මානෝ නිසින්නෝ හෝති. නිදිකිරා වැටි වැටි තමයි උන්වහන්සේ ඉන්නේ. බලන්න පින්නතුනේ මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නැතිනම් අග්‍රශ්‍රාවක බෝධියට බොහෝ කාලයක් පාරමිතා පුරාගෙන ආපු මහෝත්තමයන්න් වහන්සේ නමක්. උන්වහන්සේ තමන්ගේ මනස පිහිටවනකොට උන්වහන්සේටත් තීන මිද්දේ බාධාවක් වුණා. උන්වහන්සේටත් තීන මිද්දේ බාධාවක් වුණා. එතකොට හිතන්නකෝ අනිත් අය ගැන කවර කතාවක්ද? ඉතින් මුගලන් තෙරුන් වහන්සේ මේ විදිහට නිදිකිරා නිදිකිරා වැටෙමින් වාසය කරනකොට භාග්‍යතුන් වහන්සේ දිවසින් මේ කාරණාව ආවර්ජනා කරලා දකිනවා මුගලන් තෙරුන් වහන්සේ මේ විදිහට නිදි කිරා වැටෙමින් වාසය කරනවා කියලා. මේ වෙලාවේදී බලවත් පුරුෂයෙක් තමන්ගේ අත බොහොම ඉක්මනට දික් කරනවා හා සමානව භාග්‍යතුන් වහන්සේ තාම ඉක්මනින් අර දේශකලා වනයෙන් අතුරුදහන් වෙලා මුගලන් තෙරුන් වහන්සේ වැඩ සිටපු තැනින් පහළ වුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා පචලායසිනෝත්වම් මොග්ගල්ලාන මොග්ගල්ලාන ඔබ මොකද නිදි කරනවද කියලා බුදුරජාණන් වහන්සේ මුගලන්තරුන් වහන්සේගෙන් විමසා සිටිනවා. විමසලා එවම් භන්තේ ස්වාමීනි එසේ නිදි කිරා වැටුණා කියලා මුගලන්තරුන් වහන්සේ පිළිවදන් දෙනවා. ඒ වෙලාවේදී කරුණ කාරණා රාශියක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ නිදිමත දුරු කරගන්නට භවනා කරනකොට අපිට ඇතිවෙන මේ නිදිමත දුරු කර ගැනීම කියන දේ අපි කොහොමද කරන්නේ කියන දේ පිළිබඳව. තස්මාතිය ත්වම් මොග්ගල්ලාන යථා සංඤිනෝ තේ විහෙරතෝ සං නිද්දං ඔක්කමති තං සංඥා මා මානසිකාසි. මේකේ තාම වැදගත් කාරණාවක්. මොකද්ද? තං නිද්දං ඔක්කමති තං සංඥා මා මානසිකාසි. යම් විහෙරණයකින් වාසය කරනකොට යම් සංඥාවක වාසය කරනකොට ඒ සංඥාව තියාගෙන ඔබ මිද්දේටපත් වෙනවා නම් ඔබට නිින්ද ඇති වෙනවා නම් තන් සංඥම් මා මානසිකාසි ඒ සංඥාව ඔබ ඇසුරු කරන්න එපා. යම් සංඥාවක් ඇසුරු කිරීම නිසා ඔබ නිද්දේට වැටෙනවා නම් ඒ නිද්දේට වැටෙනකොට ඒ නිද්දේට වැටෙන සංඥාව ඇසුරු කරන්න එපා. ඒ වගේම සංසඤ්ඤම් මා බහුලමකාසි. ඒ සංඥාව නැවත නැවත අර නිදිකිරා වැටෙද්දිත් ඒ සංඥාවෙම ඉන්න එපා. එනතුනේ ඔබ භාවනා කරනකොට ඔබ භාවනාව දියුණු කරගෙන යනකොට යම් සංඥාවක හිත තියාගෙන ඉන්නකොට ඔබ කරා තීන මිද්දේ පැමිණෙනවා නම් තීන මිද්දේ පැමිණෙනකොට ඒ සංඥාවම නැවත නැවත ඔබේ මනසට දෙන්න එපා. ඒ අදහසේ ඉන්නකොට ඒ සංඥාවෙම නැවත නැවත ඉන්නකොට ඔබට වඩා වඩා තීන මිද්දේ පීඩා කරනවා. වඩා වඩා තීන මිද්දේ ඔබ කරා පැමිණෙනවා. අන්න ඒ නිසා ඒ බඳු තැනක ඉන්නකොට ඔබ ඒ අදහසේ ඒ සංඥාවේ හිත තබා ගන්න නැතුව ඔබ ඒ සංඥාව වෙනස් කිරීම කළ යුතුයි. ඒ සංඥාව වෙනස් සංඥාවකට මාරු කළ යුතු වෙනවා. එතකොට තානංකෝ පනේතම් මොග්ගල්ලාන විජ්ජති යන්තේ එවං විහෙරතෝ සම්මිද්දම් පහියේති. එතකොට අර සංඥාව මෙනෙහි නොකොට ඒ සංඥාව අතහැරලා වෙනස් සංඥාවක් බහුලීකృత කරන්නට පටන් ගත්තාම අර තීන මිද්ද භාවය නැති වෙනවා. දැන් කෙනෙකුට ආනාපාන සතියට හිත තියලා ඉන්නකොට එයා කරා නිදිමත එනවනම් ඒ නිදිමත එනකොටම සාමාන්‍යයෙන් තියෙනවනේ හිත ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිහිටෝගෙන ඉන්නවා දන්නේම නැතුව හිත ආශ්වාස ප්‍රශ්වාස අරමුණත් එක්ක නිකන් ඈතට ගිහිල්ලා වගේ දැනිලා ඊට පස්සේ හැරෙනකොට නිදි කිරා වැටිලා තමයි හැරෙන්නේ. සාමාන්‍ය ස්වභාවය ඒක තමයි. අන්න ඒක වෙන්නේ නැති වෙන්නේ. ඒක වෙනකොටම පළවෙනි වතාව වෙනකොටම අපි සාමාන්‍යයෙන් කරන්නේ සැපය හොයන එක, සුවය හොයන එක තමයි කරන්නේ. අපි අයිනකට ගිහිල්ලා පොරෝගෙන ඉන්න පුළුවන් නම් ඒ වෙලාවට ඒක තමයි කරන්න බලන්නේ. හේතු වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි කරන්න බලන්නේ. එහෙම කරන්නේ නැතිව පළවෙනියටම කරන්න තියෙන කාරණාව තමයි අර හිත ඒ අරමුණේ තවදුරටත් පිහිටවන්නේ නැතුව ඒ අරමුණෙන් හිත වෙනත් අරමුණකට මාරු කිරීම. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත තවදුරටත් හිත තියාගන්න නැතුව අපි අපේ අරමුණ වෙනත් අරමුණකට හිත ගන්නවා. මේ තමයි පළවෙනි දේ. එතකොට මුගලන් තෙරණාංශිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විදිහට හිත තියනකොට ඒක ඒ විදිහට තින මිද්දේ දුර වෙන්නේ නැත්තම්. තතොත්වම් මොග්ගල්ලාන යතහසිතං යතා පරියත්තං ධම්මං චේතසා අනුවිත අනුවිතක්කේයාස ඔබ අහපු හොඳ දහම් පරයයක් පිළිබඳව සිතින් අනුවිතර්කණය කරන්න වෙනතනේ ඔබ ධර්මය අහලා තියෙනවානේ ඔබ ධර්මදේශනා අහලා තියෙනවා එතකොට මේ ධර්මදේශනා අහනකොට ඇතැම් දහම් පරයයන් ඔබට මනාව වැටහෙන ඔබට වඩා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඇතැම් වෙලාවට ස්කන්ධ වශයෙන් කතා කරපු දහම් පරයයක් වෙන්න පුළුවන් ආයතන වශයෙන් කතා කරපු දහම් පරයයක් වෙන්න පුළුවන්. එතකොට චක්කායතන, රූපායතන, පිළිබඳව අපි කතා කරනවා චක්කු විඥානය පිළිබඳව කතා කරනවා එතකොට මෙන්න මේ ආකාරයට මේ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව කතා කරන මේ දහම් පර්යායක් පිළිබඳව මානසිකාරය පවත්වන්නට කියලා කියනවා. ඒකයි යථා පරියත්තන් ධම්මං චේතසා අනුවිතක්කේයාසි. ඒක සිතින් අනුවිතර්කණය කරන්න. අනුවිචාරේයාසි. එතකොට අනුව හැසිරෙන්න ඒ අනුව තමන්ගේ මනස අරගෙන යන්න. අර තමන් පුරුදු කරපු දහම් පර්යාය ප්‍රකට කර ගැනීම සඳහා සිතින් නැවත නැවත නැවත නැවත වෑයම් කිරීම සිද්ධ කරනවා. එතකොට මේ නැවත නැවත මේ විදිහට සිත ඒ සඳහා මෙහෙවනකොට සිතින් ඒ සඳහා වෑයම් කරනකොට සිත මෙහෙවීම කරනකොට අන්න තීන නිද්දය අපිට දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා නොචේතේ එවං එහෙරතෝ තම් නිද්දම් පහියේත. ඒ විදිහට ඉන්නකොට ඒ නිද්දේ දුර වෙන්නේ නැත්නම් තතොත්වම් මොග්ගල්ලාන යථාසතං යථා පරියත්තං ධම්මං විත්තරේන සජ්ජායං කරේයාසි. අර හොඳට අහගත්ත හොඳට දරාගත්ත යම් දහම් පర్యයක් තියෙනවා නම් ඒක විස්තර වශයෙන් සජ්ජායනා කරන්නට කියලා. සජ්ජායනාවක් සිදු කරන්න. දැන් ඔබට පුළුවන් ඒ දහම් පర్యයක් සජ්ජායනා කරන්න. සජ්ජායනා කරනවා කියලා කියන්නේ ඒක උස්සහඬින් ඔබ ප්‍රකාශ කරන ඒ දහම් පర్యය. එක සූත්‍රයක් වෙන්න පුළුවන්, එක පාළි පාඨයක් වන්නට පුළුවන්, පිරිතක් වන්නට පුළුවන්, ඔබට පුළුවන් සජ්ජායනා කිරීමක් සිදු කරන්නට. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවානේ චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි ඔය ආදී ලෙස ඒ බඳු දහම්පරයයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසව සම්භවಂತಿ මෙන්න මේ ආකාරයෙන් ඒ දහම් පරයයක් වන්නට පුළුවන් එහෙම නැතිනම් යම්කිසි සූත්‍ර දේශනාවක් වන්නට පුළුවන් ඒ සූත්‍ර දේශනාවක් හෝ හොඳට විස්තර වශයෙන් හෝ සජ්ජායනා කිරීම හොඳින් ඒක කියවන්න පටන් ගන්න. එතකොට අර නිදිමත කියන එක දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් උත්සාහවත් වෙලා තවදුරටත් එයාට මේ නිදිමත කියන එක දුරු වෙන්නේ නැත්තම් එයාට මිද්දේ කියන එක තවදුරටත් පවතිනවා නම් එතකොට මොකද්ද කරන්න කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තතෝත්වම් මොග්ගල්ලාන උබෝ කන්නසෝතානි ආවිංචයාසි පාණිනා ගත්තානි අනුමජ්ජයාසි එතකොට මේ උබෝ කන්නසෝතානි මේ කර්ණයන් නැතිනම් Tamange කම් පෙති අපි සාමාන්‍ය විදිහට කියන්නේ කම් පෙති කියලා. කම් පෙති හොඳට අතින් පිරිමදින්න හොඳට රත් වෙන විදිහට හොඳට මේ අතින් පොඩි කරන්න කියලා කියන්නේ. Tamange මේ ගාත්‍රා නැතිනම් කකුල් හොඳට මේ අතින් පොඩ්ඩක් මඩින්න කියලා කියනවා. අතින් පද කරලා පොඩ්ඩක් ඒ විදිහට කරන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? අර හටගත්ත තීන නිද්දය, හටගත්ත ඒ නිදිබර ගතිය දුරු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එහෙමත් කළා හරියන්නේ නැති වෙනවා නම් මොග්ගල්ලාන ඔබ මොකද කළ යුත්තේ? ආලෝක සංඥා මනසිකරයාසි දිවා සංඥා අදිත්තේයාසි. ආලෝක සංඥාව මෙනෙහි කරන්න දිවා සංඥාව අදිස්ථාන කරන්න. ආලෝක සංඥාව කියන්නේ දැන් අර අන්ධකාරයත් එක්ක කෙනෙකුට ඒ නිදිමත ගතිය එන්න පුළුවන්. ඒ නිසා හිතින් අර ආලෝකයේ සහිත පරිසරය හොඳින් මානසිකාරය කරන්න. දිවා සංඥාව හිතින් අදිස්ථාන කරන්න. දවල් කාලේදී පරිසරය කොහොමද පවතින්නේ කියලා ඒ දවල් කාලෙදී ඒක පවතින විදිහ හොඳින් අදිෂ්ඨාන කරන්න. දිවා සංඥා අදිත්‍යයාසි කියන්නේ ඒක. දිවා සංඥාව හිතෙන් අදිෂ්ඨාන කරගන්න. එහෙම කරනකොට ඒ තීන මිද්දේ කියන එක දුර වෙලා යනවා. කොයි විදිහටද? යථා දිවා තථා රත්ත්‍ින් යථා රත්ත්‍ින් තථා දිවා. එතකොට මේ විදිහට වාසය කරනකොට එයා යම්සේ රාත්‍රිය නම් ඒ විදිහට දවල් කාලේ යම්සේ දවල් කාලේ නම් ඒ විදිහට රාත්‍රී කාලේ මෙන්න මේ විදිහට තමන්ගේ හිත දියුණු කිරීම සිද්ධ කරනු ලබනවා. ඒකට ඒ විදිහට තමන්ගේ සිත මේ සප්‍රභාස චිත්තයක් ආලෝක සහිත චිත්තයක් වඩනකොට දියුණු කරනකොටත් අර තීන මිද්දේ උපදින්නේ නැතුව යනවා. තීන මිද්දේ හටගන්නේ නැතුව යනවා. සමහර වෙලාවට භාවනාව තුළ කෙනෙකුට සමතය වැඩි වීම තුළ උපදින ආලෝක නිමිති මානසිකාරය කිරීම තුළ ආලෝක නිමිති පැතිරවීම තුලත් මේ තීන මිද්දේ කියන එක දුරින්ම දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අපි භාවනාවේදී ආලෝක නිමිති ගැන අමුතුවෙන් අවධානය යොමු නොකොට තමයි භාවනාව කරන්නේ. හැබැයි මේ සීල මිද්දේ ස්මතු වෙන්න පටන් ගත්තාම අර ආලෝක නිමිති මානසිකාරය කරලා ආලෝක නිමිති අදිෂ්ඨාන කරගෙනත් ඒ තීන මිද්දේ දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තතෝත්තම් මොග්ගල්ලාන පච්චාපුරේ සංඤ්ඤං චංකමං අදිත්‍යයාසි. අර විදිහටත් කරලා යාට නිදිමත දුරු වෙන්නේ නැත්නම් ඒ පෙරපසු සංඥාව ඇතිව සක්මන් කරන්න පෙළඹෙන්නේ. සක්මන සක්මනට පටන් ගන්න. සක්මනට කටයුතු කරන්න. එතකොට සක්මන කරනකොට ඒද නිදිමත දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට නිදිමත දුරු කර ගැනීම සඳහා යම්කිසි විදිහකින් මෙච්චර වෑයම් කරලත් හරියන්නේ නැත්තම් ඒද නිදිමත බලවත් නැගෙනවා නම් නැගී සිටීමේ අදහස ඇතුව නිදාගන්න ඉරියව්ව පාවිච්චි කරන්න කියලා කියනවා. එතකොට නිදාගන්න ඉරියව්වට කියනවා සිංහසෙයාව කරනවා කියලා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද? දක්ෂිනේන පස්සේන දකුණු පසට දකුණු පසට හැරිලා සිංහසෙයයන් කප්පේයාසි සිංහසෙයව සිද්ධ කරන්නට. පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්තාන සංඥම් මනසිකරිත්වා පටිබුද්ධේනේ. එතකොට දකුණු පසට ඇලිලා එක පාදයක් මදක් පසුපසට ඇදලා එක පාදයක් මදක් ඉදිරියට යන විදිහට තබාගෙන නැගී සිටීමේ අදහස ඇතුව හොඳින් සිහියෙන් යුක්තව ඒ නිින්ද යනකනෝ සිහිය පවත්වමින් මද වේලාවක් උත්හාන සංයීයතුව නිදා ගන්න කියලා දේශනා කරනවා. දැන් තීන මිද්‍ය දුරු කර ගැනීම පිණිස හේතු වන මේ කරුණු හතක් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා. පින්නතනේ මේ කරුණු හත ඊටාම වැදගත් වෙනවා අපිට අපේ ප්‍රතිපදාව වඩ아가ගෙන යනකොට සාමාන්‍යයෙන් තීන මිද්දේ කියන එක බොහෝසෙයින් පීඩාව පිණිස පවතින දෙයක් ගොඩක් වෙලාවට තීන මිද්‍යා හේතු වෙනවා භාවනාව කියන දෙයට බලපෑම් කරන්නට. ඒකට අන්න ඒක පරාජය කරලා අපිට නිවැරදිව හරියට ප්‍රතිපදාව පැත්තෙන් අපිට අපේ මනස අරගෙන යන්නට මේ කරුණු කාරණා ටික බොහෝ සෙයින් උපනිශ්‍රේ වෙනවා. එහෙනම් මේ තීන මිද්දේ දුරු කර ගැනීම සඳහා වෑයම් කරන්න. ගොඩක් භාවනාවේදී බාධා කරන දෙයක් තමයි මේ තීන මිද්දය. ඒකට මේ තීන මිද්දේ දුරු කරගත්ත කෙනෙකුට ඊටාම පහසුවෙන් මේ ප්‍රතිපදාව පුරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේකට අමතරව අපි අපේ ජීවිතය තුළ අනිකුත්තර අපි මීට පෙර කතා කරලා තියෙන පරිබාහිර කරුණු ටික අපි උපදව ගන්නවා නම් මේ දේවල් ටික සම්පාදනය කර ගන්නවා නම් මේ විදිහට නිවිදුරු කිරීමෙහි යෙදෙන කෙනාට ඊටාම ඉක්මනින් ධර්ම අවබෝධයට පත්වන්නට පුළුවන්කම තිබෙනවා අඥාවට පත්වන්නට පුළුවන්කම තිබෙනවා ඒක අපිට මේ ජීවිතයේ අප්‍රමාදී වීම කියලා කියන්නේ ඒකට එතකොට ප්‍රධාන වශයෙන් කරුණු අපි කතා කරනවානේ භාවනාවට උපකාර වෙන එකක් පළවෙනි එක භෝජනේ මත්ඤ්‍යතා. භෝජනයේහි පමණ දන්නා බව. ඊට පස්සේ අපි జాగරියාන යෝගය. జాగරියාන යෝගය කියලා කියනවා නිදි දුරු කිරීමෙහි යෙදීම කියන එක. ඒකට භෝජනයේ මත්ඤ්‍යතාවය జాగරියාන යෝගයත් ප්‍රධාන වශයෙන්ම භාවනාවට උපකාර වෙන ධර්ම. එතකොට නිදි දුරු කිරීම කියන එක අනිවාර්යයෙන්ම භාවනා කරන කෙනෙකු විසින් අප්‍රමාදීව සම්පාදනය කරගත යුතු දෙයක්. නිින්ද කියලා කියන්නේ ජීවිතයේ එක පැත්තකින් ගත්තාම හිස් බව. ඒකට ඒ ජීවිතයේ නිින්ද කියන දෙයටපත් වෙන්නේ නැතුව මනස සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ බවටපත් වෙන්නේ. එහෙනම් භාවනාවක් කරගෙන යනකොට කෙනෙකුට බොහොම ඉක්මනටම සිත විවේක ගැනීම සඳහා යන්නේ නිදා ගැනීම පැත්තට තමයි බර අන්න ඒ පැත්තට හිත යන්නට නොදී සිත ආරක්ෂා කර ගැනීම ඔබ සතු වගකීමක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට නිවැරදිව තමන්ගේ හිත නිවැරදි නිමිතිවල පිහිටවගෙන ඔබ අප්‍රමාදීව කායගත සතිය තුළ ඔබේ මනස මෙහෙවන්න ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. අපි ඊළඟ භාවනා වැඩසටහන සජීව වැඩසටහනක් විදිහට ඔබට මේ කායගත සතිය ඇසුරෙන් ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට අවකාශය සලසා ගන්න ලබනවා. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වලා සිද්ධ කරන්නට යෙදුණු මේ සියලු කුසල ධර්මයන් මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාවෙන් පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයෝ හේතුපනිස්සයම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිරුත් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිස්සයම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න හැමදෙනාටම පෙරවසන්න